විශාල ආත්ම විශ්වාසයක්. විශාල සති සමාධියේ තහවුරු වීමක්. ඊ타ත්ම ගැඹුරේ මූල කර්මස්ථානයේ දැක ගැනීමක් ආදී වශයෙන් ලොකු ප්‍රගමනයක් වෙනවා. ඒක තමයි සරුවචන සම්මෙතේ මතක් කරන්නේ මේ උලාරංවා පුබ්බාපනා පුබ්බේනාපපරං විශේෂං සංජානිසති කියලා. මේක තමයි විශේෂත්ව භාවනාව කියන්නේ. මේ වෙලාව වෙනකොට මේ සමත භාවනා විදර්ශනා භාවනා දෙක අකින් අතට මාරු වෙමින් යුගනද්දව යන්නේ. අරමුණ පෙනෙමින් හිත හොඳට කීකරු වෙලා තියෙන්නේ සමත වෙලාව. හොඳට සත්‍ය සමාධිය හොඳයි. ඒත් එක පාරට ගැසිලා යනවා. ගැසිලා ගියාම මුළුඟ පිච්චෙන්න ආසේ දැනෙනවා. වතුරකට වැටුණා ආසේ දැනෙනවා. වාතයේ විසිරී ගියා ආසේ දැනෙනවා. මේ ආදී විදිහට එක එක ධාතු ගුණ පෙන්වනවා. ඒ ධාතු ගුණ පෙන්වන්නට හදන්නේ අර ඇති වුණා වූ සමතය තුලින් ඇත්ත ඇති හැටි දැක්වීමේ විපස්සනා අවස්ථාවක් පෙන්වන්නයි. නමුත් යෝගාවචරය මේ තරමටම සමතයට කැමැති. මේ තරමටම සමාධියට කැමැති නිසා ඒ සමාධිය තුලින් ඇත්ත පෙන්වන්න හදනකොට හිතනවා භාවනාව කැඩුනා, සතිය නැති වුණා, ද්වේෂය පහල කරගන්න. එහෙමනම් කවදාකවත් මේ පුබ්බේනා උලාරං පුබ්බේනාතරං විශේෂං අධිගච්ඡති විශේෂං සංජානිසති කියන එක වෙන්නේ මේ හඳන්නේ අර ගිය පාර ප්‍රශ්න පත්‍රය ඉවරයි දැන් අලුත් ප්‍රශ්න පත්‍රයක් දීලා තියෙනවා. ඒක හරිනම් තව ප්‍රශ්න පත්‍රයක් දෙනවා. ආන්නේ විතර දිගින් දිගට දිගින් දිගට යනකොට මේක හරියට දන්නවා නම් අත්තර සමතරමුණ අඳුරලා දෙන්න ඕනකමකුත් නැහැ. මේක දැනගත්ත පමණින්ම ඒක දිගට භාවනාවේ බාධාවල් අඩු කරගෙන නන්නත්තර වීම නැතුව මේ වගිය යුතු දෙයක් මෙහෙම වෙනවාමයි මේ වගේ හැලහැප්පිලි එනවා කියලා යන්න පුළුවන්. නැතිනම් එහෙම දෙයක් කෙනකොට මේ කලබල වෙනවා නම් පිටින් හෝ සමතරමුණක් දාලා ඒක සමතේකටපත් කිරීමට යෝගාචරය දැනගන්න ඕනේ. මෙතෙන් ගියාට පස්සේ නම් ඒ යෝගාචරයට තනියම භාවනා කරන්න පුළුවන්. ඒ යෝගාචරයට කව කවුරක්වත් ආයේ කමඨාන් සුද්ධ කරන්න ඕන කමක් නැහැ. කමඨාන් සුද්ධ කරන කොහොඳයි. ඒක අතිරේක ලාභයක්. ඒ වගේම ස්වාධීන භාවනා කරන්න ශක්තිය තියෙනවා. එහෙම නැතුව තාම අපේක්ෂාවක් තියෙනවා නම් යෝගාවචරයේ මම දැන් සතියේ මේ මේ தත්වලටපත් වෙලා තියෙනවා සමාධියේ මේ தත්වලටපත් වෙලා තියෙනවා මගේ භාවනා ඊට පස්සේ කිසිම අතුරු ආන්තරාවක් නොකෝසෙ නැතුව සිද්ධ වෙන්න ඕනෑ කිය ඒ හැඟීම තියෙන තාක්කල් කමඨහං සුද්ධ කරන්න වෙනවා ඒ මොකද කිසිම වෙලාවක අතුරු ආන්තරාවක් ඇති වෙච්ච වෙලාවක කටයුතු කිරීමේ ශක්තිය දන්නේ නැහැ අපේක්ෂා කරන්නේත් නැහැ ඒ වෙනුවට කරන්නේ මොකද්ද හිත නරක කරගන්න එහෙම නැත්නම් පශ්චාත්තාප වෙනවා. ඒකයි කියන්නේ මේ හිත මේ දුර්වල කරගන්නවා. මේ කායේ පරිලාහයක් අතුපාවම චේතසෝවා ලීනත්තං හිත ලීන භාවයට පතන සංගවි ගන්නවා අර සමාධිය විසිරී යනවා විසිරී ගියා පස්සේ බොහොම විපිලිසර වෙලා කල්පනාටපත් වෙනවා ඉතින් කොච්චර කෙරුවත් ඔච්චර තමයි වැඩක් නෑ මේ භාවනාවෙන් කියලා පශ්චාත්තාප වෙන්න පටන් ගන්නවා හැබැයි ඒක එකක් තියෙනවා ඒ මොකද්ද? ඒ වේලාවේ විතර දමල ගහලා ගියාට ඒ පුද්ගලයාට ආයෙසරක් වාඩි වෙන්න හිතන ආසාව නම් භාවනාවෙම ඇති කරලා දෙනවා. අර වේලාවේදී නම් සලුවක සාදාලා නැගිටිනවා කොයි වෙලාවෙ කියාද කියලා දැනගන්න බැරි තරමටම යන්න පටන් ගන්නවා. අන්න ඒ පාඩුව නොවෙන්න නම් මේ පණිදාය භාවනා අපණිදාය භාවනා කියලා සරුවචනාංශය විසින් මේ පෙන්නන මේ වගේ හැල හැප්පිලි එනවා. කාය පරිලහ එනවා. ඊගාට වේදනාව ගැන කතා කරනකොට සරුවචන සඳහන් කරලා තියෙනවා වේදනාරම්මනාව උප්පජ්ජති. කයි වේදනාව එනවා. චිත්තාරම්මනාව උප්පජ්ජති. හිත වික්ෂිප්ත වෙන්න පටන් ගන්නවා. කවදාකවත් නැති විදිහට නිකන් ඥාති වේශනයක් වෙච්ච ගානට වස්තු වේශනයක් වෙච්ච ගානට එකපාරටම හිතේ තිබුණ අර සති සමාධි කැඩලා ගිහිල්ලා විශාල හිතේ ධාරාවක් ඇවිල්ලා අකාමකා දානවා එන ගහච්ච සෝම් පිටිනියක් වගේ. ඡණ්ඩ දෙයක් නැතුව හිතේ යනවා. ආහනේ වෙලා දැනගන්න මේ වෙන්න පුළුවන් දේ. මේවා වුණාට මොන්නම දෙයක් කැඩෙන්නේ නැහැ. කැඩෙන්නේ නොදන්න කෙනාට. බන නාහපු කෙනා නම් මේකෙන් හිත නරක කරගන්න. මේක වෙන්න පුළුවන් මේකෙන් තමයි අපි කැඩුනට සතිය හදන්න පුළුවන්. කැඩුනට වේදනා මේ සමාධිය ගන්න පුළුවන්. සමාධිය ඇති කිරීමේ සහ සතිය ඇති කිරීමේ මූල ධර්ම වල කිසිම වෙනසක් වෙලා නැහැ. වෙලා තියෙන්නේ එතකොට තිබිච්ච සත්‍යයි සමාධියයි දෙක කැඩිච්ච එකයි. නමුත් ඒක පිළිබඳව අපේක්ෂාවේ ඒක වෙන්න පුළුවන් දෙයක් කියලා බලාගත්තා නම් ඉක්මනට මාර්ග අලුත් වෙලියා කරගන්න පුළුවන්. ගුරුවරයෙක්ම අවශ්‍ය නැහැ. කර්මස්ථාන සුද්ධ කිරීමක්ම අවශ්‍ය නැහැ. නමුත් මේක පුරුදු කරනවායි කියන එක. මෙතෙන්දි ව්‍යාපාදේ පහළ වෙන්න දෙන්නේ නැතුව මේ වෙච්ච දේ බාරගෙන ව්‍යාපාදේ එන්න පුළුවන්. දැන් මයිලගේ ආපාදේ ඇවිල්ලා කියන හේතුව මොකෝ? අර තිබුණු සති සමාධියක නැතිවීම නිසා ඇතිවෙච්ච චිත්ත පරිලාහය. කාය පරිලාහ, චිත්ත වික්ෂිප්ත භාවය. ආනෙම දැනගත්තා නම් තේරෙන්න පටන් ගන්නවා මේ මාර්ගයෙන් තමයි අපේ හිත දැඩි කිරීම කියන එක. අපි ගත්ත භාවනාවේ ප්‍රගමණය දැඩි කිරීම සිද්ධ වෙන්න නම් බාහිර බාධාක පැමිණිය යුතුමයි. ඒක හරියට සාමාන්‍ය හමුදාවකට පැමිණිච්ච හමුදා සැබළුන් අතරේ ඉතා හොඳ සේවකයෝ අරගෙන හමුදා සබලුන් අරගෙන විශේෂ කාර්ය බල හමුදාට පුහුණු කරනකොට ඒගොල්ලන්ට බුදුමාකාර පුහුණු වීම ක්‍රම දෙන්නේ. චතුරෙක් විසින් දෙන්න පුළුවන් දඬුවම් ටික සේරම දෙනවා කල්ලාතු. දීලා බලනවා මේ වගේ தත්ත්වයට යටතේදී මව්බිම වෙනුවෙන් ආදරේ තියනවාද? තමන්ගේ කමාන්ඩ දෙන අද මේ විධානය පිළිගන්න ලෑස්තිද? ඒක දිහා බලනකොට හරියට මේ විශේෂ බලකාය සඳහා දෙන පුහුණුව හොඳ සෙබළුන්ට දෙන දඬුවමක් වගේ පේන්න තියෙන්නේ. නමුත් ඒකට ඉදිරිපත් වෙලා තු දන්නවා මේ විදිහට තමයි මේ හිතක් දැඩි කරන්නේ. ඊට පස්සේ තමයි කමාන්ඩෝ බලකායට බඳගන්නේ. ඒ වගේ තමයි මේ සමත කොච්චර කරලා තිබුණාද. මෙන්න මේ විපස්සනා මේ ටැක්ටික් එක දන්නේ නැත්තම් මේ පණිදාය භාවනා අපරිදාය භාවනා මාර්ගයෙන් අපි මේ අතු කරන්න හදන කාරණාව දන්නේ නැත්තම් ඒ පුද්ගලයාගේ හිත බොහොම දුර්වල එකක් බාටපත් වෙනවා. පුංචි දෙයක් වෙච්ච ගමන් සැලෙන්න පටන් ගන්නවා. ඒක නිකන් මුළු ජීවිතේම විනාශ වීමක්. තමන්ගේ මුළු භාවනා ජීවිතේම නැති වුණා වගේ අපරාධ මේ ඔක්කොම කරලා මගේ දේ නැති තැනකින් නේද ඇති උනේ කියලා නැති තැනකට නේදපත් උනේ කියලා චිත්ත පීඩාවකටපත් වෙනවා. නමුත් අර මෙන්න මේ ටික ඒ උපාසක මෑණිවරුන්ට හෝ භික්ෂුණීන් වහන්සේට නොකියලා දීපු නිසා ආනන්ද ස්වාමීන්ට මේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමේ දිහා බලනකොට පේනවා බුදුරජාණන් වහන්සේ මේ සේරම අත්දකලානේ මේ කතා කරන්නේ. උන්වහන්සේක භාවනා කරනකොට කොච්චරනම් අපි වාගේ භාවනා කරනකොට සද්ද ඇහිලා කැඩෙන්නේ නැද්ද? භාවනා කරනකොට රූප පෙනිලා භාවනා කැඩෙන්නේ නැද්ද? වේදනාව ඇවිල්ලා කැඩෙන්නේ නැද්ද? හිතවිලි ඇවිල්ලා කැඩෙන්නේ නැද්ද? මේ සෑම දෙයක්ම දන්න නිසා සතර සතිපට්ඨානට දාලා මේකදී සඳහන් කරනවා ඒ අවිද්‍යාව ව්‍යාපාදයක නැති කරගෙන මේ ලෝකයේ අනිශ්චිතව ගත කරන්නම් කායනුපස්සනාව වශයෙන් වෙන භාවනාවේ කැඩිලි වේදනාවන්සනා වශයෙන් භාවනා වෙන කැඩිලි ඒ වගේම චිත්තානුපස්සනා වශයෙන් භාවනා වෙන කැඩිලි එතම් පරිලහ ධම්මානුපස්සනා වශයෙන් වෙන පරිලහ සේරටම ලෑස්ති වෙන්න ඕන. ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් වැඩි කරන වැඩි කරන යනකොට ඒ යෝගාවචරයට හම් වෙන මේ පුහුණුව වෙන කිසිම ආගමක හෝ බුද්ධ ආගමේවත් විපස්සනාවෙන් තොරව කවදාකවත් ලැබෙන්නේ නැහැ. මේකට කියනවා විපස්සනා අනුග්‍රහිතය කියලා. විපස්සනා අනුග්‍රහයේදී සිද්ධ වෙන්නේ Taman විසින්ම හදාගෙන ගිය මේ සතිය 100%ක් කැඩිලා ගියත් නෙවෙයි හිතකට ගන්න. දැන් කල්පනා කරන දැන් සතිය නෑ ඉච්චරයි. ඊගාට සතිය හදන්න මොකද කරන්න ඕනේ ඉච්චරයි කල්පනා කරන්නේ. සතිය කරනවා කියලා කනකාටුවක් නෑ. සමාජ ආශාවෙන් ඇති කරගත්ත සමාජයේ 100%ක්ම වීදුරු භාණ්ඩයක් පොළොව ගැහුවා වගේ කුණු වෙච්ච ලබු ගෙඩියක් හතනවන් හන්දියක දමලා ගැහුවා වගේ කුඩු වෙලා යනවා. කිසිසේත්ම බය වෙන්න දෙයක් නැත්තේ නෑ මේ සමාජය මම හදාගත්ත එක මට කඩන්න බැරි නම් මොකටේ මමම කඩන්න කඩනවා ආය හදනවා තමන්ගේ මට්ටම් නම් මට්ටම් කියලා අරගෙන යන එකයි කියන්නේ මේක තමයි විපස්සනා කියන්නේ ඉතින් මෙතෙන් ආවවසේ මේ පුද්ගලයා තුළ තියෙන මේ අභී තත්වය වීරත්වය ඒ දීරත්වය මොකකින්ද මනින්නේ මේ පුද්ගලයාට එන දුක් කරදර පීඩා ප්‍රමාණයෙන් තමයි ඉතින් මේක මේ ලෝකේ තියෙන ඔක්කොම නිදර්ශන මේක කියලා දෙන්න බෑ. ඒ නිසා හැම කෙනෙක්ම හිතනවා ඒක නම් ඇත්ත තමයි උනට මට ආවේ මේකනේ කියලා ඉතින් කනගාටු වෙනවා. ඒක නිසා මේ තමන්ගේ කර්ම ගෙවෙනකන් මේ බණ තේරෙනකන් කීප අවස්ථාවක් මේ සත්‍යෙ මොන දෙන්න වෙනවා. අන්තිමට කතා කරන එක නතර කරනවා. මොකද ඒක කතා කරන්න ඉක්මන් වෙන්නේ ආපු தত্ত্বයට පණ දෙන්න හදන නිසා. ඒ தත්ත්වය ඉවර වෙනකන් බලන්න පුළුවන් නම් කතා කරන්න දෙයක් නැහැ. දැන් මට ඇවිල්ලා තියෙන දුක ඒ දුක ඉවර වෙනකන් ඉන්න පුළුවන් නම් මට ඉවර කරන්න මට අවශ්‍ය කරන සතිය සමාධිය කොහොමද මං හදාගන්නේ කියන එකට හැකි සංඥාවෙන් කරන්න තියෙන දේ කරන්න බලනවනම් කාටවත් කියලා වැඩක් නැහැ මොකද කාටවත් කිව්වට හම්බෙන උත්තරේ Tamange ඊගාව ප්‍රශ්නට අදාළ නැහැ ඒක සම්පූර්ණ වෙනස්කමකට එන්නේ ආනේ විදිහට භාවනා කියන දුක් පීඩාම හේතු සාධක කාරණා කරගත්තොත් එතකොට අර මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ කියන විදිහට මොන්නම ප්‍රශ්නයක් ආවත් පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු චක්ඛුංගොදපාදි විච්ඡා පඤ්ඤාඋදපාදි විච්ඡාඋදපාදි ආලෝකෝදපාදි ආදි වශයෙන් පෙර නොඇසු නොවිරූ තාලයකට කයි ඇති වෙන මේ දරුණු වේදනා හිතට එන මේ හිතා ගන්න බැරි තරම් චිත්ත පීඩා ඒ වගේම ශබ්ද නිසා ඇති වෙන පීඩා සේරම ගොළුෙක් දකපු හීනයක් වාගේ දුරට බලලා ඉතින් කියා ගන්න බරව බලන්නේ. දිගින් දිගට දිගින් දිගට මේක යනකොට යනකොට තමයි මේ පුද්ගලයා මුනි tattරපත් වෙන බුද්ධ tattරපත් වෙන්නේ මේ දුකම තමයි අපිට සද්ධාව ඇති කරන්න තියෙන එකම ආසන්නම කාරණාව මේ දුකින් පැනලා යන්න හදන තාක්කල් අපිට සාමාන්‍ය ආගමික උපක්‍රම උදව් කරයි සමතියෙන් ලැබෙන චිත්ත සුඛය උදව් කරයි මොකද දුක දුක වශයෙන් දැකගන්නේ නැහැ දුක්ඛම් පරිඤ්ඤයයන් කියලා කියලා තියෙනවා. ආත්පසින්ම දැක ගන්න ඕන. මොන්නම දුකක් හෝ අපිට මුණ දී ගන්න බැරි වුණා නම් මතක තියාගන්න සංසාරය ජීවත් වෙන්න ඕන ආය දුක ආයෙනකම්. ඊට මෙට වැඩි හොඳ පැමිණිච්ච දුක විපස්සනාට හරවන එක. හරවන්න ගියාම ජීවිතය දැහැ ගන්න සුළුයි. පණ විනාශ කරන සුළුයි. සමහර ලාවට බෙල්ලෙන් අල්ලලා වතුර භාජනයක් ඇතුලේ දාලා හිල කරගෙන ඉන්නා වගේ හුස්ම ගන්න බැරුව ආයාස කරන්න පටන් ගන්නවා. මේ මැරෙන්න ඕන මෙන්න තරමට වගේ හිර කරනවා. සමහර බිඹුරෙක් ඇවිල්ලා ඇඟ වටේ වෙලාගෙන අපේ ලේ එහෙම සොතු පිටතට ගලන තරමට තද කරන දත් වෙනවා. සමහර කබලක දාලා බදින්න වගේ තේරෙන පටන් ගන්නවා. සමහර කුඩු කුඩු වෙලා ඉසිරියන්න පටන් ගන්නවා. මේ සේරම වෙන අතරමැද හිතෙන්නේ මේ වෙලාව වෙනකොට නම් සති සමාධි කැඩලයි කියලා. නමුත් මේ වෙලාවේ තමයි ඇත්තටම සතියයි සමාධියයි විශේෂයෙන්ම සතිය බලවත් හිතටපත් වෙන්නේ. ආනේ විදිහට මේ ව්‍යාපාදයේ පැමිණීම ව්‍යාපාදයේ පැමිණීමක් වශයෙන් දැනගත්තා නම් පමණක් උන්න පනිදාය භාවනා ක්‍රමය අපනිදාය භාවනා ක්‍රමය කියන සමතෙන් විපස්සනාට විපස්සනාවේ සමතට අනේක අපිට කවදා හෝ දවල් එළිය දක් ගන්න පුළුවන් වෙයි. එහෙම නැති වුණොත් අපි ව්‍යාපාදයට බය නම් දිහා බාදෙන්න නොපැමිණිය යුක්තක් වශයෙන් හිතනවනම් අපිට කවදාකවත් මේ යුගනද්ද භාවනාව සමතේ ටිකක් ඇති වුණාට පස්සේ ඇත්ත ඇති ඇතියෙන් පේනවා ඒක ඒ විදිහෙන් බලාගත්තට පස්සේ ආයෙ සමතේ තව ටිකක් දියුර වෙනවා ඒ දිගේ යනකොට ආයෙත් වෙනකට වඩා ගැඹුරු තාලෙට මේ විපස්සනා වශයෙන් මේ ධාතු ගුණ කම්පන චංචල ගති උණුසුම් සිසිල් ගති ඒවා මේ ඉස්සර වගේ භාගයට පළුවට නෙවෙයි යන්නේ ඉසනංගෙල පැත්තක කම්පනයක් චංචල වෙදන්නේ මුළු ඇඟම සාක්ෂි කරගෙන මුළු ඇඟම සහලවගෙන මේක තියෙන්න පටන් ගන්නවා එතකොට දැනගන්න ඕනේ දැන් ඉතින් භාවනාව හරියට කියන විපස්සනා ඥාන මට්ටමට ගිහිලා විපස්සනා ඥාන වැඩෙන වෙලාව ඒක නිසායි මම අර කලින්වත් මතක් කරේ මේ මහසිසාරෝ මතක් කරලා තිනවා සෑම වෙලාවකටම අලුත් විපස්සනා ඥානයක් කියන්නේ දුකකට වාංගු වෙලා වෙනදා නොඉඳපු තාලේ දුකක් විඳපු වෙලාවක තමයි ඒකේ හැමාරෙත් එක්ක දුකේ අවසාන දැකීමත් එක්ක එන විශාල ප්‍රීති ප්‍රමෝදයත් එක්ක තමයි අපි අලුතෙන් මේ එළඹ වාසය කරන්නේ. උපසම්පදා වෙන්නේ. ආ නිවිදෙට ලුණු ගෙඩියක පොත් අරිනවා වගේ එක පොත්තක් ඇරියට පස්සේ යට පොත්ත මත වෙනවා. ඒක මතනකොට තව පොත්තක් මත වෙනවා. ඔහොම අරගෙන අරගෙන අරගෙන කියලා බලනකොට මේක ඇතුලේ ගන්න හරයක් නැහැ. ඇතුලේ තියෙන ලුණු බිකක්ම තමයි. අන්තිමට පද්ධතියක් නැති බව තේරුම් ගත්ත දවසේ තමයි තේරෙන්නේ මුලක ඉඳලා පටන් ගන්න අගට ගියත් අග ඉඳලා මුලට ආවත් හරස්කඩ කපලා බැලුවත් මේ එන දේවල් වලට බය දුවන්න දුවන්න ඒව එලව එලව පහර දෙනවා අපට. කවදා හෝ පොඩ්ඩක් නතර වෙලා එක දිහා බලන්න පුළුවන් නම් මේක ගන්න තරම් බය වෙන්න දෙයක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ විදිහට ව්‍යාපාදේ ඇවිල්ලා ව්‍යාපාදයට එක්ක හැප්පෙන ක්‍රමේ බලු ක්‍රමේ කියලා. මේකට කියනවා සිංහ ක්‍රමය කියලා තව ක්‍රමයක්. බල්ලගේ ගැටිය තමයි ගල කෙන්නවල ගහපුවාම ගල පස්සේ එලවාගෙන කියලා ගල අහපල කරනවා. සිංහයාගේ ක්‍රමය එහෙම නෙවෙයිලු. ඌ එකක් වදිනවා දෙකක් වදිනකොට හිමීට බලනලු කොහෙන්ද ගල එන්නේ කියලා. ඊට පස්සේ ඉතින් දන්නවා සිංහයා කරන දේ. ඒ නිසා හේතුව දිහාවට හිත යෙදීම සිංහ ක්‍රමය. ඵලයේ දිහාවට හිත යෙදීම බලු ක්‍රමය. ඒ නිසා දරුවචනන්සේ දේශනා කළා තිනවා මගේ ක්‍රමය විපස්සනාවේ ඒකාන්තම සිංහ ක්‍රමයක්. ඒක එකක් ඒ දෙකක් ඒ තුනක් ඒ එනකොට ඔක දිහා බලාගෙනකොට ඔකේ එන මූල පේන්න පටන් ගන්නවා. ආයෙත් අපිට පුළුවන් සැලසුම් කරලා මුලින්ම උදුරලා දාන්න. අර එන වේදනාවට හෝ සද්දයට හෝ ප්‍රතික්‍රියා කරනපත්ොත් අර සාන බල්ලගේ ක්‍රමය තමයි කෙරෙන්නේ. ඉතින් මේක තමයි අපිට අධ්‍යාපනයේ උගන්ලා දෙලා තියෙන ගැහුවක් ගහපම්. බැන්නොත් බැනපම්. මම බලා ගන්නම් කියන්නේ. ඉතින් එකට එක කරනවා එකෙන් දෙකට කරනවා කවදාකවත් කෙලවරක් නැහැ. බුදුරජාණන්සේ දේශනා කළා කියලා නහි වේරේන වේරාණී සම්මන්තිද කුදාචනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනන්තනෝ වෛරෙන් කවදාකවත් වෛරය සංසිඳෙන්නේ නැහැ අපිට ව්‍යාපාදයක් මතුනනම් ඒකට වෛර කරන්න කරන්න කරන්න අර බල්ලා තමන්ගේ වලි ගහපා ගන්න රවුම කරකෙන්නේ ඒ වගේ තමයි එක තැන කරකැවෙන පොඩ්ඩක් නතර වෙමු අපි මේ මෛත්‍රී ව්‍යාපාදයට පොඩ්ඩක් මෛත්‍රී කරමු. සහි වේරේන වේරාණි අවේරේනච සම්මන්ති. අවේරයෙන්ම තමයි මේක සංසිද්ධ කරන්න පුළුවන් වෙන්නේ. ඒක සඳහා සමත ක්‍රමේ නම් අපි මම හිතනවා මම ඒකට ටිකක් වෙලා ගන්නවා පස්සේ දවසක මෛත්‍රී භාවනා කරන්න පුළුවන්. නමුත් මෛත්‍රී භාවනාව කරන්න බෑ තරහ ඉන්න වෙලාවක. ඒක කරන්න ඕනේ අල්ලතු කරලා තියෙනවා. නමුත් මේ විපස්සනාදීන් තරහ තියෙද්දිමයි. අනපේක්ෂිතව අපි තරහට විවෘත වුණාට පස්සේ තරහ තරහ දිහා බැලුවා නම් අපිට පේන්න පුළුවන් මේ සමහර විටක භාවනා කැඩීමක් නෙවෙයි සමතියේ තිබුණ හිත විපස්සනාට එක පාරට ගැසිලා ගිය වෙලාවක් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් ඒ ආරම්මණයේ තිබුණ හිත තදුපන්නේට එක පාරට මාරුණා. මාරුවෙච්ච ගමන් මේක විශාල යුද්ධයක් තමයි පේන්නේ. ඉතින් ඒකට හුරු නැති එකන කලබල වෙනවා. එතකොට කරන්නේ ආයෙත් ඒ වෙනුවට අර ආරම්මණයක් හේතු කරලා කියලා ටික වේලාවක් හිත සංසිඳුණාට පස්සේ ආයෙත් අදෝපන්නයට යනවා. මේ විදිහට එහා පැත්ත මෙහා පැත්ත මාරු කිරීම කිසිම දවසක කවමදාකවත් ඒ ගුරුවරයාට 100ක් කරලා දෙන්න බෑ. එකක් දෙකක් පෙන්ලා දුන්නාට පස්සේ අර සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ අස්සජී ස්වාමීන් වහන්සේ කිව්වාගේ ස්වාමීන් වහන්සේ දන්න ක්‍රමයකින් කියලා දෙන මම දහසක් නයින් මේක තේරුම් ගන්නම් කිව්වා. ඒ වගේ තමයි භාවනා කරනකොට එක කැළඹුවක් ආවා. ඒකට ගුරුවරත් එක්ක කතා කරා නම් ඉතින් බුදුරජාණන්සේ දේශනා කරපු මේ දේවල් අහුවා නම් මතක තියාගන්න ඕනේ ඉස්සරහට යන මේට වැඩිය එnde එnde එnde එnde මේ බරපතල අභියෝග වලට අපිට මූණ දෙනකොට අපිට මේ වෙලාවේ හදිස්සියට කරලා පුරුදු කරලාද මෛත්‍රී භාවනා බුද්ධානුස්සති වගේ දේවල් ප්‍රයෝජන ගන්න. අපි දැනගන්නවා මේ බබා අඬනවට දෙන සූප්පුවක් බව. ඊට පස්සේ තැන්තුණාට පස්සේ නැවතත් අපි මූල කර්මත්තාන්න ගිහිල්ලා එතකොට අයිට වැඩි ගැඹුරෙන් අයිට වැඩි සාධනෙ කරගෙන යන්න පුළුවන් නම් අන්න ඒ විදිහේ පස්සේ මූල කර්මත්තාන්ට හඳුන්වා දීම අපනිදාය භාවනා කියලා කියනවා. කලබලයක් වෙච්ච වෙලාවේදී අලුතෙන් සමත කර්මස්ථානයක් හඳුන්වා දීම පනිදාය භාවනා කියලා කියනවා. ආන්නේ විදිහට වරින් වර පනිදාය භාවනා වරින් වර අපනිදාය භාවනා කරනවා නම් පමණ ඒ යෝගාවචරයාගේ එකම චිත්තක්ෂණයක්වත් අසතියෙන් ගත කරා වෙන්නේ නැහැ. එකම චිත්තක්ෂණයක්වත් සමාධියට අනතුරුදායක නැහැ. මෙන්න මේ දෙක එදිනදා ජීවිතේ මේ භාවනාවේදී මේ දෙක අඳුනා ගත්තනම් එදිනදා ජීවිතයේදී හම්බ වෙන අපේ මේ අෂ්ටලෝක ධර්මයන් හමුවේ ඇති වෙන මේ විලෝපන පුදුම විදිහට මධ්‍යම ප්‍රතිපදාට එකතු කරලා දෙන්න පටන් ගන්නවා. අපි දැන් කරන්නේ ඒ ලාභයක් ලැබිච්චාමයි පාඩුවක් වෙච්චාමයි හරියට සැලෙන එක. දුකක් ආපුවාමයි සැපක් ආපුවාමයි හරියට සැලෙන එක. අපි හිතන ඒක තමයි මනුස්සකම කියලා. අපි විතරනේ අල්ලපු ගෙදරත් සැලෙන්න ඕන. ඒකයි අපේ ක්‍රමය. කම්පාවක් ආවම අනුකම්පාවකුත් තියෙන්න ඕන. නැතුව බෑ. ඉතින් වෙන්නේ එකිනෙකට ලෙඩක් ඇවිත්ාම දිගට පැතිරෙන එක. බුදුජානනාංශයක දේශනා කළා තියෙන්නේ භාවනාවේදී මේ විදිහට තිගැස්සීම් වෙනුවෙන් සමත ක්‍රමයක් පාවිච්චි කරනවා. හොඳට සංසිද්ධිච්චාම විපස්සනා වශයෙන් තිගැස්සීම් ඇති වෙනවා. ආන්නේ දෙක තේරුම් අරගෙන යනවනම් එදිනදා ජීවිතේ අපිට හම්බෙන ලාභ පාඩු දුක් සැප වේදනා සැප මේවා එනකොට මේවා විශේෂයි එකිනෙකට ප්‍රතිවිරුද්ධ ආයුර්වේද නම් කියන ප්‍රතිනිධිය කියලා. ඒ වෙනුවට හොයන්න ඕනේ කොහෙලා කටයුතු කරගෙන යනකොට එකම එක sannivedanayakවත් නැහැ අපට නිවනට සාධක නොවේ. අපකරා පැමිණ සෑම පණවිඩයක්ම මොකද්දෝ වැදගත් බණක් කියන්නයි අපි ළඟට එන්නේ. අවාසනාවට. අවාසනාවට අපේ හිතේ කල්ැතු හොඳ නරක කියලා දෙකක් තියෙනවා. අපි හොඳ හරිය විතරක් ගන්න ගියාම ඇත්තටම හොඳ හරියේ පැත්තකට යනවා. අපි ශ්‍රද්ධාව නිසා, රුචිය නිසා, අනුසවේ නිසා, ආකාර පරිවිතක්ක නිසා, ditthi nijjhanak anti නිසා අපි රුචි කොටස විතරයි අපි ගන්නෙ. මනාව කොටස විතරයි අපි ගන්නෙ. අපිට හොඳයි කියලා හිතෙන තර්කයට ගැලපෙන කොටස විතරයි ගන්නෙ. සරුවචනසේ පැහැදිලිවම අභියෝග කරනවා. ඔය හොඳයි කියලා ගන්න කොටසේ සත්‍ය නොතිබෙන්න ඉඩ තියෙනවා. හොඳ නෑයි කියලා බැහැර කරන කොටසේ සත්‍ය තියෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා අව්‍යාපාදේ නැත්නම් ව්‍යාපාදේ කියන මූලික නීවරණ නැත්නම් අව්‍යාපාදේ කියන එකට විරුද්ධ වෙන ධර්ම මේ දෙකදී අපි පුරුදු කාලයට බලන්නේ නැතුව අලුතෙන් බලන්න ඕනේ මොකද්ද ව්‍යාපාදේ ආපුවම ව්‍යාපාදේ ව්‍යාපාදේ වශයෙන් බලනවා අව්‍යාපාදේ ආපුවම අව්‍යාපාදෙන් වශයෙන් බලනවා මේන මේ දෙකම බලන්න නම් විපස්සනා බලමම තියෙන්න ඕනේ අර හොඳ නරක කලින් අරගත්ත උපමාන දිගේ බලන්න ගියොත් අනිවාර්යයෙන්ම අපි අතගාන්නේ නරක පැත්තක එහෙම නැත්නම් නැති පැත්තක ඒකේ බැලුවට සත්‍ය හම්බ වෙන්නේ නැහැ ඒ නිසා මුළු ජීවිතයේම පෞරුෂත්වයේ නැවත සලකා බැලීමක් සිද්ධ වෙනවා. අපේ රුචි අරුචිකම් වල සම්පූර්ණ වෙනස් කිරීමක් සිද්ධ වෙනවා. ඒක දරා කියා ගන්න බැරි වෙලාවකට එන වෙලාවකුත් එනවා. ඒක පරියන්කේදී ඊටම ගැඹුරට සිද්ධ වෙනවා. අඩියට මත දාලා අනලා අලුතෙන් බෙදෙන ගතියකට එනවා. ඒ නිසා ජීවිතයේදී හම්බෙන්නේ ටික ටික. තමන්ට ඕන ප්‍රමාණයකට සීමා කරගන්න පුළුවන්. ආන්නේ විදිහට එදිනදා ජීවිතයේ කරුණු කාරණා අඩු වෙනවා නම් විශේෂයෙන්ම මේ අත්තිකිලමතානුසා කාමසකල්ලිකානෝ කියන අන්තද්වේයට යන්නේක අන්තවාදී ගතියට වෙන්නේ නැතුව මැදට එන්න එන්න එන්න එන්න අපිට වෙන්නේ මොකද්ද? එදිනදා ජීවිතයේ කරන වැඩවලදී පැය 2 3 විවේක වෙන්න පටන් ගන්නවා. ඒ මොකද අවුලක් ආවම අවුලෙන් අවුලට යන්නේ නැහැ දැන් අපි. පවුලේ කට්ටිය ඕනේ තරම් අනාගත්තට අපි පැත්ත කරලා පොඩ්ඩක් බලائیں. ඒ වගේ අපි පුරුද්දට අපේ අතින් මේ වගේ අවුල් වුණාට අපි තේරුම් අරගන්න පටන් ගන්නවා එක තැනක. ඒක නිසා විශාල වශයෙන් අර ප්‍රශ්නයක් ඇති වෙච්චාම මේ ප්‍රශ්නේ ප්‍රශ්න ඇති කරන ගැටි අඩු වෙනකොට විවේක වෙන්න පටන් ගන්නවා. ඒ විවේකයේ කෙලින්ම බලපානවා තමන්ගේ පරියන්කයේදී. එහෙම නැතුව කාගෑර ප්‍රශ්නයක් ආවට පස්සේ ඒක තව දුරටත් මේ පැත්ත මේ පැත්ත ධම්මමින් ඒක පලිප්පේ ධම්මමින් ඒකම කතා කරමින් ඒක අවුස් අවුසා ඉන්න ගියොත් වෙන්නේ මොකද්ද පරියන්කට ගියාම ඒකමයි ඔළුවට එන්නේ. හිතවිලි වශයෙන් හෝ වේදනා වශයෙන් හෝ මොකකින් හරි එන්න පටන් ගන්නවා. එහෙම නැතුව මේ ප්‍රශ්නේ ආපුවා මේක එතනින්ම ඉවර කරන්න. ක්‍රමය එදිනදා ජීවිතයේ වශයෙන් උත් පරියන්ක වශයෙන් උත් දෙක සමතුලිත කරනකොට පුදුම විදියට අපේ රුචි අරුචිකම් වල වෙනස්කම්, පෞරුෂත්ව වෙනස්කම් පුදුමාකාර විදිහට සිද්ධ වෙනකොට කියනවා බුදුජානන වහන්සේ මේ පුරිස ධම්ම සාර්ථී කියලා ඉන්න කාලේ කරපු ඒ කාස්කන් ටික ධර්මයේ මගෙන් 100%ක්ම සිද්ධ වෙනවා. හරියට ධර්මයේ තේරුම් අරගත්තොත් පුරුෂයන් দমনය කිරීමේ, দমনය කරලා හරිමකට යොමු කිරීමේ හැකියාවන් තියෙන කෙනා අතර අන්තිම ශ්‍රේෂ්ඨය බුදුහාමුදුරුවෝ. නිසා අපි দমনය කළ යුතු පෞරුෂව ගතිය අපි ළඟ තියෙයි. ඒවා ඒ විදිහට අපි ධර්මයේ ඉදිරියෙන් තියාගෙන කෙලෙස් ආවම කෙලෙස් වශයෙන් දැනගෙන ඒකට අදාළ මේ පණිදාය භාවනා පණිදාය භාවනා වශයෙන් කාරණා දරගෙන ඉදිරිපත් කරගෙන යන්න පුළුවන් නම් අපිට මේ හම්බෙලා තියෙන අවස්ථාව වාගේ වටිනා අවස්ථාවක්. විශේෂයෙන්ම අපි ළඟ සත්‍ය සමාධිය ටිකක් තියෙන වෙලාවේ කවවම කවදාකවත් ලැබෙයි කියලා හිතන්න අමාරුයි. ඒ නිසා මේක අපි පැන්නුවොත් මේක කරගන්න බැරුව අතහැරුණොත් අය කවදද අපිට මේ තරම් සතියක් මේ තරම් සමාධියක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා අපි හිතා ගන්න තියෙනවා අපි විඳපු දුක් ප්‍රමාණය වැඩි. කියලා දාන්න තියෙන ප්‍රමාණය දැන් ටිකයි. ඒ නිසා ඊටු ටිකත් ඉවරම කරලා මේ දානකමේ අවසාන ජවනිකාවත් බලලා ඉවර කළොත් අපිට හරි ඇස්තමේන්තුවක් ගන්න පුළුවන්. ප්‍රමාණ කිරීමක් කරන්න පුළුවන් අපි ළඟ තියෙන සතිය කොච්චර දැඩි වෙලා ශක්තිමත් වෙලා තියෙනවද සමාධිය දැඩි වෙලා ශක්තිමත් වෙලා තියෙනවද කියලා ඒක Taman තුලින්ම Tamanගේ ඒ අගේ කිරීම ආවේ නැතිනම් කවදාකවත් මේ මේකේ මේ සූත්‍රයේ සඳහන් කරලා තියෙන විදිහට ඔය ප්‍රමෝදේවත් ප්‍රීතියවත් පස්සද්ධියවත් සුඛේවත් එන්නේ ඒ වෙනුවට එන්නේ කාමච්ඡන්දයයි ව්‍යාපාදයයි තීන මිද්‍යයි උද්ධච්ච කුච්ච විචිකිච්ඡාවයි එවුවා නැතුව එවුවා තුලින් ඒවා දිහා නියම විදිහට බැලීම වශයෙන් මේ ප්‍රමෝදය ප්‍රීතිය පස්සද්ධිය සුඛේ පහල කරගන්න පුළුවන් නම් ඒක තමයි අපි කියන්න තියෙන්නේ මේ ධර්ම දියා පෙර නොඇසු නොවිතු විදිහකට බැලීමෙන් හැර දුක්ඛ දුක්ඛ සත්‍යයක් බවට පත් කරගන්න විදියක් නැහැ. ඒ නිසා මේ ව්‍යාපාදයේ කියන චෛතසිකය මුළු ලෝකේ තියෙන ඔක්කොම සැප කාබාසිනියා කරන චෛතසිකයයි. පෙර බුද්ධෝත්පාද කාලේ ලැබුණයි කිය, manussාත්ම භාවයක් ලැබුණයි කිය, අපිට මේ අහකන ජීවනාශේ ප්‍රകൃතිය පිහිටියයි කියන ෂණ සම්පත්තිය ලැබුණයි කියලා, කල්යාණ මිත්‍ර ආශේ ලැබුණයි කියලා, පැවිද්ද තිබුණයි කියලා, ධර්මාන දාන ප්‍රතිපත්ති තිබුණයි කියලා මොනම දෙයක්වත් හිතේ අහලකට එන්න හම්බෙන්නේ ව්‍යාපාදේ ආවොත්. නමුත් ඒ ව්‍යාපාදේ විතර විපස්සනා පනපවන වෙන ධර්මිකුත් නැහැ. ඒ නිසා අමුතු සම්බන්ධයක් උගන්වනවා අභිධර්මයේදී මේ ද්වේෂ චරිතය ප්‍රඥා චරිතය සමාන කරනවා. ද්වේෂය කියලා කියන්නේ බොහෝ වටිනා ජවයක්. අපිට තරහ යන අයිතිවාසිකම් අපිට තියෙනවා. ඒක ගැන බය වෙන්න එපා. ඒක දිහා බලනකොට බලන්න නම් තරහ යන්නත කොහොමද බලන්නේ? අන්න ඒක දැකීමමයි ප්‍රඥාව වෙන්නේ. සාන්ත සීතල ඉන්නකොට දැකීම එච්චර ලොකු ප්‍රඥාවක් නෙවෙයි. ඊට වැඩිය බොහොම බලවත් ඊට වැඩිය බොහොම තෙදවත් ප්‍රඥාවක් තමයි තරහදී අතරහ වශයෙන් බලන්න පුළුවන්කම. ඒ නිසා අභිධර්මයේ පවා පිළිගන්නවා නැත්නම් අටුවාව පවා පිළිගන්නවා. ද්වේෂ චරිතයයි ප්‍රඥා චරිතයට තුල ශබ්ද සම්බන්ධයක් තියෙනවා. ඉතින් මේ දෙකම අපේ තුල තියෙනවා. මේ දෙකටම අපි බයයි. දෙකම අපි මකන්නයි හදාන්නේ. විශේෂයෙන්ම ද්වේෂයට බයයි. ද්වේෂය තියෙනවා කියලා කියන්නත් බයයි. නමුත් කොච්චර දෝ බය වුණත් අදත් ඒක එනවනේ. ඒ නිසා දැන් ලෑස්තිලා ඉඳයි තියෙන්නේ සතිය සමාධිය තියෙන වෙලාවක ඉදිරියට ආපු වෙලාවට මම ද්වේෂේ ද්වේෂේ වශයෙන් දැක ගන්න ලැබේවා. ද්වේෂ නැති හිතත් ඒ වාගේම. ද්වේෂ නැති හිත වශයෙන් දැක ගන්න ඕන. ද්වේෂය ඇති වීමෙන් පවතිනකොට ඒක දැක ගන්න ඕනේ. නැති වීමෙන් පවතිනකොට ඒක දැක ගන්න ඕනේ. මේ හතර ආකාරය දැක්කනම් ද්වේෂය ආයේ නොයන ආතාලෙට. නැවත නොයන ආතාලට දැක් ගැනීමේ අවස්ථාව අපිට උදා වෙනවා. ඒක නිසා කල්පනා කරගන්න ඕනේ මම බලාපොරොත්තු වෙන අනිත් දවසක මේ ද්වේෂය කියන ව්‍යාපාදයක් ඒකේ අද්වේෂය කියන මෛත්‍රී පිළිපදවත් කතා කරන්නේ ඒකට අපි වෙනම දවසක් තියාගමු අද දවසේ මේ ඉදිරිපත් කරගත්ත කරුණු මට හිතුණා මේ දැනට මේ භාවනා යෙදීන අයට හුඟක් උදව් උපකාර වෙයි කියලා. මොකද හැම කෙනෙකුටම මේ වගේ අර එක පාරට ගැස්සෙන කම්පන වෙන ගති හරියට දැන් දැනෙන්න පටන් ගන්න තියෙන්නේ. අන්නේ වෙලාවේ මේක භාවනාවේ කැඩීමක්වත් වැරදීමක්වත් නෙවෙයි මේ භාවනාවේ ඇති කරගත්තා වූ සති සමාධි ධර්ම දැඩි කිරීමේ වැඩ පිළිවෙලක්. කියන්නේ මේකට සාමාන්‍යයෙන් අපේ භාවනා මේ වාග්මාලාව කියන්නේ විපස්සනා ඥාන පහළ වෙන වෙලාව කියලා. මේ විපස්සනා ඥාන පහළ වෙන වෙලාවේදී මොකද මේ කටුස්ස වාගේ එහෙම නැතුව බෝධිලිම වාගේ වැඩ කරන්න එපයි කියනවා. මොකද බෝධිලිම ගොදුරක් අල්ලන්න ගියාම වේගෙන් පැනලා ගිහිල්ලා නතර වෙලා ආයෙ ටිකක් ඔළුව හොල්ලලා නතර වෙලා ඉන්නේ. ඊට පස්සේ ආයෙ පිම්මක් පයින්නවා ගොදුරට. ඔය සෙල්ලම් බෑ විපස්සනා කරනකොට. එහෙම නතර කෙරුවොත් ආයෙ ගොඩ ගන්න බැරි තරමට සත්‍ය සමාධිය කැඩෙනවා. ඒක නෙමෙයි හරියට ඊ ගහ වාගේ. කොටියා සිංහයා ගොදුර දැකපුවාම මේ කොහොමද අතරක් මතව දිගටම ගොදුරට පැනලා විනාශ කරන කම නතර වෙන්නේ නැත්තේ. ආන්නේ වගේ කැමලියන් යෝගීස්ලා වෙන්න එපයි කියලා කියනවා. දැන් මේ ටික මම භාවනා කරන්නේ මම ඒක බහා කියනවා අයුමානකට පස්සේ මම ආයෙ භාවනා කරනවා කියලා එහෙම කරන්න පුළුවන් ගතියක් නැහැ මේ රති සමාධිය දෙක ආවට පස්සේ ගිනි ගාන දණ්ඩක් ගාලා ගින්දරක් පොතයන් හදන කෙනෙක් වගේ ගිනි මතු වෙන කම උලන එකයි තියෙන්නේ එහෙම නැතුව අධ දෙක දිදෙනවා කියලා බිම තිබ්බොත් අර ඇති වෙච්ච තාපේ සම්පූර්ණයෙන්ම මැකෙනවා ඒක නිසා දැන් තියෙන ක්‍රමේ මේ එදිනදා ජීවිතේ භාවනා කරන්න බෑයි කියලා නැත්නම් මේ ඉඳගෙනම කිරුවේ නෑයි කියලා ගන්න නැතුව ඇති වෙන අෂ්ටලෝක ධර්ම વિશેයි කාමච්ඡන්ද වේවා ව්‍යාපාද වේවා තමන් තුළ දැනට මේ තියෙන සතිය සමාධිය දෙක ඊ타මත්ම සාදරව ක්‍රියාශීලීව කර්මන්නේව කටයුතු කිරීමෙන් ඒන එන එන ධර්මයේ ඒ වශයෙන් තේරුම් ගැනීමෙන් වැඩිගෙන එනා වූ විපස්සනා ඥාන ඒ විදිහටම වැඩි වීමට දැක්විය යුතු. විපස්සනා අනුග්‍රහිතේ වඩා ගන්න ශක්තිය ධෛර්යය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නියමිත ධර්ම දේශනාව මෙතන නැත කරන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම ඒ නිවන ධර්මයන්ගෙන් ඇති පීඩාවල් දුරු වෙලා හොඳ සාන්තව ඒ කටයුතු දිගට અભීතව කරගෙන යන්න ශක්තිය ධෛර්යය තිරුවන් සරණින් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ තනියේ පැයකමාරකට කිට්ටු කාලයක් අපි ගත කරලා තියෙනවා. ඉතින් මේ මේ සූත්‍රය පිළිබඳව නම් මට කියන්න තියෙන මේක නැවතත් කියවලා බලන්න. කියවලා බලලා මේ භාවනාදී හම් වෙන ඒ දුෂ්කර අනිෂ්ට ඵලවලදී කටයුතු කළ යුතු ආකාරය දුරට විස්තර සතෙන් තේරුම් අරගන්න භාවනා කරන්න කරන්න කරන්න මේක කමටහනක් බවටපත් වෙනවා. හැබැයි එච්චර විග්‍රහයක් එච්චර විවෘතකමයි සූත්‍රයේ බැලු බැලමට නැහැ. භවනා කරපු එකනට තේරෙන පටන් අර ගන්නවා කොච්චරක් ගැළපෙනවද මේ වෙලාවේදී මේ පණිදාය භාවනා අපණිදාය භාවනා වශයෙන් මේ ක්‍රම දෙක අඳුනා ගන්නවා නම් ඒ Tamanට ඇත්තටම පැමිණිච්ච ඕන දෙයක් ඒ කලබලයේදී තේරුම් ගන්න බැරි වුණාට ටිකක් වෙලා ගියාට පස්සේ හෝ විශාල වශයෙන් තේරුම් ගැනීමට පසුබිමක් මේක සලසනවා ඒක නිසා මේ මේක නිකන් හරියට ගුරු අත්පොතක් වාගේ ළඟ තියාගන්නත් ඕනේ වගේම භාවනා කාටද කියලා දෙනවනම් ඒ අත්තන්න මේ වගේ ටිකක් පන්නරේ කියලා දෙන්න ඕනේ තම තමන්ගේ වැඩ තම තමන් කරගන්න නම් මෙන්න මේ භාවනාදී මෙන්න මගේ අවස්ථා වගේක් තියෙනවා මේක නම් සුද්ධම සුද්ධ විපස්සනා මේක මේක සමතට අහු වෙන එකක් නෙවෙයි ඒ නිසා මේ ඒක හිමීට හිමීට කියවන්න හොඳයි කියලා හිතලා තමයි ඒක අර ෆොටෝකෝපිය කරන් දුන්නේ ඒ විදිහට දිගට කරගෙන යන්න ඉතින් පස්සට අපි අනේකුත් කතා කරන නීවරණ ධර්මවලදී මේක දිගටම මේ විදිහට අවශ්‍ය වෙනවා ඉතින් මේක මේ සම්බන්ධ කිය යුතු කලේ යමක් තියෙනවද කියලා අපි ඒකට සුළු වේලාවක් අරගෙන එහෙම නැත්නම් මේ දෙවියන් පින්ජීවෙන් සහ ඥාතීන් පින් පැමිණීමෙන් අපේ සතිವಾರේ સમાપ્ત කරමු කියලා යෝජනා කරනවා. වික්කුණු වස්ස සූත්‍රය. සංගතනිකාය මහා වග්ගයේ. වික්කුණු පස්සේ ඒක මම ලියලා තියෙනවා කොලේ ලියලා තියෙනවා මේ කොපි එකේ ලියලා තියෙනවා මේ පොතේ කොටේෂන් එක මේ බුද්ධ ජයන්ති පොතේ නම් සංවිතනිකාය පහ එක පහේ කොටසේ තියෙන එක දෙක කියලා එකක් පහ එකේ තමයි මහා වර්ගයේ තියෙන්නේ මේ මේක ඉස්සර මංගේ සරයක් කියවලා තිබුණා නමුත් මේ ඊපෙරද ටිකේම හරියට අර සරුවචනාංශගේ අර දුක්ඛන් පාපම් පාපතෝ පස්සත පාපම් පාපතෝ පස් දිස්වා තත් නිබ්බිද්දත විරජ්‍යත කියන එක අපිට හරිය ලොකු එයක් වුණා. ඒ වගේම තමයි මේක පණිදාය භාවනා විපණිදාය භාවනා කියවට පස්සේ සමත භාවනා විදර්ශනා භාවනා කියලා දෙකක් ඇත්තේ නෑ. මෙතන ගියාට පස්සේ ඒ ඒ තැනේ හැටියට ඇනේ ගහගන්න දැනගන්න ඕනේ. ඒ නිසා දෙකක් වෙනවා. වෙන්න ඕනේ. මේ වෙලාවේදී මම මෙන්න මේකයි කරන්න ඕනේ කියන එක ලෑස්ති වෙලා හිටියානම් ඇත්තටම මේ අපේ මට මට උගන්වපු ස්වාමීන් වහන්සේ කියන්නේ දුකක් ඇති වුණා නම් විපස්සනා භාවනාදී ඒක සිටි දෙවිදුව ගෙට වැඩියා කියලා හිතාගන්නයි කියලා කියනවා. ඒකේ ලොකු භාවනාව විපලයක් වෙන්නයි හදන්නේ. ඉතින් ඒ වෙලාව අකුල උත්තර අකුල යන්න කියොත් නම් ඉතින් තුච්ච පරාජයක් තමයි තියෙන්නේ. ඒ වෙලාව දිගටම ගේම ගෙනියන්න ඕනේ. කුට්ට මකුලන දෙන්න යන්න නරකයි. දිගටම කාඩ් ගෙනිය කාඩ් ගේම ගෙනියන්න ඕනේ. එක පාරටම කිසිදුමක් එනවා මේක මොකද්ද හරි අමාරු කිසිවිලක් ගන්න ඒක මට අරගෙන කියන්න කලින් මේ ફોકસ කරන්න බෑ මොකද කරන්න බෑ ඒකා වෙන ශක්තියක් එනවා ගන්නවා. එතකොට මොන කොහොමද අපි ඒක මේක සමථ භාවනාවෙන් මෙතන නෑ ඒක දෙක තමයි මේ පණිදා පණිදා දෙකම අවශ්‍යයි. ඒ වගේ දෙයක් ආවට පස්සේ කොහොම හරි සමන් දැන් ඇරෙන වෙලාවක් තියෙනවනේ මේ වෙච්ච தത്വයට අවබෝධ වෙන වෙලාවක් එනවනේ. ඒ වෙලාවක් ආවට පස්සේ තේරෙනවනේ මොකද්ද වැරදිලා බව තේරෙනවනේ. දැන් නිසියාකාර භාවනා යනවා නෙවෙයි මගේ දැන් හිත දුර්ල தത്വයකටපත් වෙලා, පෙරදිලා, වැරදිලා කියලා තේරෙනවනේ. ද ඒ වේ තේරෙන්නේ නැද්ද? වගේම දැන් ආනාපාන භාවනා කරගෙන යනකොට ඉතින් ફોકસ කරන්න මුකුත් කරන්න බෑ. ඉතින් එතකොට ඒවා සංවේගය වගේ and අර කරන්න බැරි නිසා frustration හරි ඒ ෆ්‍රස්ට්‍රේෂන් එක ආගක වැර ඒක ස්වභාව භාවනා නෙවෙන බව තේරෙනවනේ තමයි දැන් භාවනා කැඩලා බව තේරෙනවනේ කොටින්ම අන්න ඒක තමයි වැදගත්ම දේ දැන් Taman දැනගන්න දැන් මේක මූල කර්මස්ථානේ නෙවෙයි තියෙන්නේ. මූල කර්මස්ථාන කොහොමදත් නැතුව ඇති ඒ වෙලාවේ. නමුත් ඒකට පිළිබඳව ඇති වෙච්ච ප්‍රතික්‍රියාවක් ඇවිල්ලා දැන්. එක්ක බෝඩම් එක, එක්ක ෆ්‍රස්ට්‍රේෂන්, එක්ක මොනොටොනස්, එක්ක නිදිමත, එක්ක මේ කවදාකවත් කෙලවර කරන්න බැරි වැඩක් කියලා නිකන් Taman පුංචි කරලා ආවපු බාධාව ලොකු කරලා පෙන්වන ගතියක් එනවා. ආනේක හොඳට තේරුම් අරගන්න ඕනේ මේක එන්නේ අනිවාර්යම ව්‍යාපාදයේ තුල. ඒ කියන්නේ හේට් එකෙන්මයි එන්නේ. මේ පරිසරේ සම්පූර්ණනේ ද්වේෂය තුලමයි එන්නේ. එතකොට අපිට කාරණා තුනකින් මේ தත්ත්වය හදන්න පුළුවන්. එකක් තමයි මූල කර්මස්ථානයේ නොවෙන නිසා අපිට පුළුවන් නම් හැමේට ගෙනල්ලා ආයෙත් බලන්න පුළුවන් මූල කර්මස්ථානයේ තියෙනවද කියලා දැනගන්න එක. දෙක අපිට මේක ඇවිල්ලා තියෙන වේදනාවක් තුලින් නෙවෙයි සද්දයක් තුලින් නෙවෙයි හිතවිල්ලක් තුලින් බව දන්නවා. ඒ කියන්නේ මූල කර්මස්ථානේ මැකිලා ගිහිලා පිහිලා ගිහිලා තියෙන එක්ක ආකල්පකින් නැත්නම් ආවේගිකකින් එක්ක ඉමෝෂන් එකකින් එක්ක තෝට් එකකින් එකකින් මැකිලා තියෙනවා. It is not a pain, it is not a මේ sound. ඒ නිසා අපි දන්නවා තිබී යුතු පාත් එක නම් මූල කර්මත්තානේ. නම් ඒක ඇවිල්ලා තියෙන්නේ wrong track එකේ mind door එකට ඇවිල්ලා තියෙන්නේ. ඇති වෙන මේ outcome එක තමයි hate. මෙන්න මේ තුනේ එකක් දැනගන්න පුළුවන් නම් අපි සිටුේෂන් එකට එන්ලයිට් වෙනවා. රියැක්ට් කරන්න යන්නේ නැහැ. මේක වෙන්න පුළුවන් දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන්. අපේ හිත ට්‍රැක් එක මාරුණා. එතකොට අපනතං චිත්තං අපනතං චිත්තං කෝපානුපච්චං ව්‍යාපාදානුපච්චං කොහොමද හිත ට්‍රැක් එකෙන් පැනපු ගමන් ද්වේෂය පහළ වෙනවා එක්ක අපිට ද්වේෂය වශයෙන් අල්ලන්න පුළුවන් නැත්නම් හිතවිල්ලක් වශයෙන් අල්ලන්න පුළුවන් නැත්නම් මූල කර්මස්ථානේ නෑ කියලා අල්ලන්න පුළුවන් ඒව තමයි නිවැරදි කරන ක්‍රම අවශ්‍ය වෙලා තියෙන්නේ මේක එන්නේ ද්වේෂයමයි මේ එපාකම, කම්මැලිකම, නීරස ගතිය, නිදිමත ගතිය හැම එකකින් වෙන්නේ Taman පුංචි කරලා Taman හීනමානයකට වටලා අර ආපු යකා ලොකු කරලා පෙන්නන එක තමයි. ඒ වෙනුවට ඒක දැන ගැනීම තමයි පළවෙනියම කරන්න තියෙන්නේ මේක භාවනාදී එන්නවමයි. එන්න ඕනෙමයි. ඒක සාමාන්‍ය කියන්නේ පිටතර හොඳ උදාහරණයක් වෙන්නේ නැති යම්කේ අම්මා කෙනෙක් ගැප් ගත්තොත් වමනට එන එක එනවමයි. ඉතින් ඒක දෝෂයක් නෙවෙයි ඒක ඉතින් පළවෙනි සැරේත් නම් එහෙම දෝෂ තමයි දෙක තුන වෙනකොට දන්නවා අත්තම්ම කොහොමදක් දන්නවා අත්තම්ම කියන ඕක ගණන් ගන්න එපා ඕක කොහොම තමයි උඹ ඉතින් එහෙම නැත්තම් මාතෘත්වය ගන්න බෑ ඇතුලේ ඉන්න දරුවගේ ඒවා එළියට දාන්න එපා කොහෙන් හරි ඉතින් දානකොට ඉතින් අම්මට දන්නේ නැහැ එහෙම දෙයක් නෙවෙයිනේ බලාපොරොත්තුනේ ඒ නැත්නම් භාවනාව හරි ගියා නම් අර සංස්කාර ගලවලා දාන්න එපා දැන් මේ මිට මිට තණ්හා වශයෙන් මාන වශයෙන් දෘෂ්ටි වශයෙන් තිබුණ ඒවා බොහොම අඩිය තියෙන මණ්ඩිතේ ඒක ගැලවිලා ගැලවිලා එනක පටන් අරගත්තට පස්සේ කවදාකවත් ඒක මේ රත්තරන් වශයෙන් ප්ලැටිනම් වශයෙන් පිටුදු තඹ වශයෙන් එන්නේ නැහැ එන්නේ කෙලස් වශයෙන්ම තමයි කුණු වශයෙන්ම තමයි කෙලස් වශයෙන් නමුත් ඊට බැලීමේ ශක්තියක් අපිට තියෙනවා නැහැ කියලා දැනගත්තොත් අපි පුංචි වෙනවා ක්ලේශය ලොකු වෙනවා ඒක අපිව පැනලා කනවා අපිට බැලීමේ ශක්තියක් තියෙනවා. මේකයි බුදුහාමර අපිට ආරාධනා කරන්නේ. මේකටයි අපි පෙළඹිලා ඉන්න ඕන කියලා බලනකොට අර ඇති වෙන කෙලෙසේ පුංචි වෙනවා අපේ අපේ සද්ධා සතිය විහිය සමාධි ප්‍රඥා නැගලා එනවා. විශේෂයෙන් සතියයි සමාධිය නැගලා එන්න පටන් ගන්නවා. එතකොට අපිට හරි සතුටක් ඇති වෙනවා. තාම මේක ඉස්සරහට ඔවිත වෙලි දෙයක් ආවත් මම ඒකට මුණ දෙනවා කියලා. හැබැයි පහුවෙන්ද එන්නේ එක වෙන මුණවරකින්. අද ආවේ මොනොටොනි එකක් නම් හෙට බෝඩම් මොඩි. අනිද්දා නිදිමතකින්. අනිදා පශ්චාත්තාපය අනිදා බයකින් සහලවන ගතියකින් ඉතින් ඒක අතු ආයෝ ගන්නන්නේ මේ පුංචි ඔරුවක නැගලා මූදු මැදට ගිය මාළුකාරයෙක් නැත්නම් ඔරු පදින්නේ සුලිසුවකට අරගෙන යනවා කොහාට හරි හරි ගියාට පස්සේ දැන් මතක නැහැ උතුර දන්නෙත් නැහැ දකුණ දන්නෙත් නැහැ ගොඩ බිම දන්නෙත් නැහැ ආන්නේ මනුස්සයාට මූදමා පුදුමාකාර බයක් උපදවනවා කොයි අතර යන්න දන්නෙත් නැහැ මුහුදට අවු වැටලා ඒකේ අර නලියන පෙළ දකින්නකොට වක්කාරයක් එනවා හරි බයක් ඇති වෙනවා. අනේ වගේ තමයි මූල කර්මස්ථානේ ගෙනියනවා අපි තැනකට කවදාකවත් ගිහිල්ලා නැහැ. බැලූ බැල්මකට කොට බිමක් නැහැ. හැම තැනම අර නලියන නලියන නලියන ගතිය තමයි තියෙන්නේ. ඉතින් ඒක නිකන් හරි අසරණ ගතියක් දැනෙනවා. ඉතින් මේ විදිහට යන්නේ ඉස්සරලා සරුවත් යන මතක කරනවා කය ජීවිත දෙක පුදන්න බලාගෙන යන්න. ඒ දෙකනේ දෙන්න තියෙන වදයක් දෙන්නේ. ඒ දෙකට තියෙන බය නිසානේ අපි ඒ සහලවන්නේ. එක වෙලාවට සහලවනවා, එක වෙලාවට එක එක ආකාරයකම වෙනවා, එක වෙලාවට නිදිමත ගතියනවා, එක වෙලාවට ධාර්ය දානවා, විවිධ ක්‍රම වලට දෙනවා. ඉතින් ඒවා කල්ැතුව කියලා තියෙන්නේ මෙහෙ එනවා. මේ එනකොට කැස්ට් වෙලා ඉන්නේ කියන එක තමයි. ඒ නිසා බුදු කෙනෙක් පහළ වෙන්නේ නැතුව අපි කරන්න ගියා නම් එහෙම අපි ඔතෙන් ගිහිල්ලා අපිට කවදාකවත් ওই தත්ත්වයට හිතන්න බෑ මොකද වෙන්නේ කියලා. එනිසා අපි එතන යන්නේ ලොකු කැපකිරීමකින් ලොකු ආයාසකින්. ගියාට පස්සේ බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි වෙන්නේ මහා අසරණ වෙච්ච, පාළු වෙච්ච, තනි වෙච්ච ගතියක්. එතෙන්දී බුදුහාමුදුරුව විතරයි ඉන්නේ. නැත්නම් බුද්ධ උපදේශය විතරයි තියෙන්නේ වෙන මොනක්ක් කරලා හරියන්නේ නැහැ. ඒ නිසා අපි කරන්නේ එතන ගිහලා ආපහු වෙනවා, ආය යනවා, ආපහු වෙනවා, ආය යනවා. අන්න එහෙම නැත්නම් ඒක දිගට කාගෙන යන්න පුළුවන් නම් ඒක තමයි අර සාරිපුත්‍ර සාංශිකය මට කියලා දෙන්න. මට එකක් කියලා දුන්න මට දහසක් නයින් තේරෙනවා කියලා කියන්නේ එකකට උපදේශ හම්බුනනම් පහුවෙන්ද එනකොට දැනගන්නවා මේ දුක ආවනම් ඉතින් සිත දෙවිදුවකට ආවා වගේ තමයි දැන් ඉතින් බරපතල විපස්සනා ඥානයකටයි මේ තෙපර බාන්නේ. මේ තරම් දෙන්න හදන්නේ කියලා කාගෙන මේ විදෝපේක තව ඩිංගෙත්තක් විඳගෙන එහාට ගිය ගමන් විශාල මේ ශාන්තියක් විශාල ප්‍රීතියක් ප්‍රමෝදයක් එන්න පටන් ගන්නවා. ඒක දැන් මේ ඉන්න ඔක්කොමලා ටික ටික බුද්ධි විදලා තියෙන. ඒක මම නෑ කියන්නේ නැහැ. මම කියන්නේ මේ ඉදිරියට තවත් එනවක තදින්. ඒක මම දෙන එකක් නෙවෙයි. මන්ට නිකන් බලින්න එපා බොරු එකක් ඒක. එන්නවමයි. ඒක බුදුහාමුදුරන්ගේ දෝෂෙකුත් නෙවෙයි. මේ වැඩේට ගියොත් බබෙක් හම්බෙන්න ගියොත් වමනේ යනවමයි. ඉතින් මොකද කරන්නේ? ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ මිසිරිගල නිස්සරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උඩීරිය ගම ධම්මජීව ස්වාමින් වහන්සේ විසිනි. Thank you. මෙම ධර්මදේශනාව පටිගත කර ගන්නා නැත්තේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ධම්මසරණ විහාරස්ථානයේදී බව සැලකනවා.